ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ විසිනි. මෙම සමතහන ධර්ම දේශනාව මේතිරිගල නිස්සරණ වන්සනතුලේදී යෝගාවචර පිරිසට දේශනා කරන ලද්දේ පිරිසට අවවාදයක් වශයෙන් කියන්න දෙන ප්‍රධාන කාරණා ටික පොදුවේ කියන්න තියෙන කාරණා ටික ගැන මම හිතුවා අපේ මේ යෝගාවචර පිළිස මා හිතනවා සමහර ඇත්තෝ විපස්සනාව කරනවා සමහර අයට සමත භාවනාව වඩනවා. විපස්සනා භාවනාවයි සමත භාවනාවයි දෙකම භාවනාව තමයි. මේ දෙකටම එක වාගේ ප්‍රයෝජන කරුණු කීපයක් මතක් කරන්නයි දැන් බලාපොරොත්තු භාවනාව ගෙන යන්නා වූ පින්නතුන් ඒ භාවනාව සම්බන්ධව බලවත් හැඟීමක් තියාගන්න ඕනේ. කවුරුවත් කියනෝ වෙනුවට කාගේවත් නියමයක් අනුව නියමයකට යටත් කරනවා කරන වැඩක් වෙන්න බෑ. තමන්ගේම බලවත් ඕනාකම තියෙන්න බලවත් ඕනෑකම තියෙන්න ඕන බලවත් අන්දමට ඉලක්කය තේරුම් අරගෙන තියෙන්න. තමා කරන වැඩ පිළිවෙලේ ඉලක්කය නියමන්දමට තේරුම් අරගෙන තියාගන්න මේ කාරුණ්‍ය සම්බන්ධව මේ අන්දමට හලකනකොට බුදුරජාණන් වහන්සේගේම දේශනාවකට හිත යොදාන්න පුළුවන් අපට. උන්වහන්සේ භාවනා කරන සින්නතුන් පිළිබඳ අදහස් කීපයක් මතක් කරලා දීලා තියෙනවා. භාවනා කරන පින්නතුන් සක්කච්ඡකාරිතාවෙන් යුක්ත වෙන්න ඕනේ කියන එක. සක්කච්ඡකාරිතාව වචනේ තේරෙනවා ඇති සක්කච්ඡ දානන්දේති කියලාම තියෙනවනේ ආදරයෙන් සැලකින්නේ ඒ වගේම භාවනාවන් සක්කච්ඡකාරී වෙන්න ආදරයෙන් සැලකිල්ලෙන් අනු කියනෝ වෙනවට නෙවෙයි අනුගේ නියමයකට යටත් වෙලා නෙවෙයි තමාගේම බලවත් ඕනෑකමකින් බලවත් තේරුමක් ඇති කරගෙන කරන්නවා. ආදරයෙන් සැලකිල්ලෙන් කරන්න ඕනේ. එපාකමට නරකයි කරන්න. මේ කියන නිසා මේව කරනවා නිසා මට නම් ඕනකමක් නැත්තේ නෑ කියලා අදහසක් තියාගන්න බෑ. කවුරුවා කියනවට නෙමෙයි. තමන්ගේ මාදාගෙන් ආදරයෙන් මේක කරන්න ඕන. ඒ කිරීමට අවස්ථාව අපට ලැබිලා තියෙනවා. කීපාකාරයකින්ම අවස්ථාව ලැබිලා තියෙනවා. පළවෙනි කාරණය අපි මේ යෝගාවචර පිළිස පැවිද්දට පැමිණලා ඉන්නේ. පැවිදි තත්වයේ රැඳගෙන ඉන්නේ. ඒ සුදුසා පැවිද්දා භාවනාවයි. මම පැවිද්ද ලබා ගත්ත නිසා මට මේ කහයිටි මේ කායිකය අය තමන්ගේ පැවිද්ද සම්බන්ධව කල්පනා කරනවා. තව කතා කරන්න බලාපොරොත්තු ඒ වගේම ඒ පැවිද්ද සම්බන්ධව හිතනකොට පැවිද්ද දුර්ලභ දෙයක්. දුර්ලභ පැවිද්ද. පැවිද්ද දුර්ලභ දෙයක්. හැමදාම සංසාරයේදී පැවිදි ලබා ගන්න බෑ. පැවිද්ද ලබා ගන්න පුළුවන් එක කාලයකදී පමණයි දියුණු කාලයක් හදලා පිළිබිලා තියෙන බඳු අවස්ථාවක්. අපි ප්‍රයෝජන ගන්න ඕනේ ඒ විදිහේ ප්‍රයෝජන ගැනීමට අද අපි සෝතසාම වලදී වෙන පැවිදි කම නිසා භාවනාවට සුදුසු විගම. ඒ වගේම බුද්ධ ශාසනයක් ලබා ගැනීමදී වෙනවා. බුද්ධ ශාසන නැමැති උතුම් අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේක වටිනා කාල සම්පත්තිය. වටිනා කාල සම්පත්තිය වශයෙන් බුද්ධ ශාසනය පවතින කාලය ගැන කතා කරනවා. එබඳු බුද්ධ ශාසනය පවතින කාලේ අනෙක් එක අවවාද දෙන්න අවවාද ගන්නට සුදුසු කල්යාණ මිත්‍රයන් අපට ලැබිලා තියෙනවා කියලා සලකන්න ඕන. මෙන්න මේ නිසා ආදරයෙන්, සැලකිල්ලෙන් මේ භාවනාව අපේ දරගෙන යන්න ඕනේ. සමත භාවනාවක් වේවා, විපස්සනා භාවනාවක් වේවා, කෝකා කර්මන භාවනාවක් වුණත් කර ගැනීමට මෙන්න මේ අදහස. සක්කච්ඡාකාරීතාව තියෙනවා. සක්කච්ඡාකාරීතාව තියෙනවා. එපාකමද නෙමෙයි නොසලකින්නේ නෙමෙයි සැලකින්නේ ගෞරවයෙන් මේක කරන්නේ. සක්කච්ඡාකාරිතාවය. සක්කච්ඡාකාරිතාවෙන් යුක්ත වෙන්න ඕන යෝගාවචරය. අනිත් එක සාතච්ඡාකාරිතාව. සාතච්ඡාකාරිතාව කියන්නේ සතතයෙන් කරන්නට ඕන හැමතිස්සෙම කරන්න ඕන භාවනාව. හඩ කරන්න බෑ. සංස භාවනාව කරා තව ටිකකින් මේක නවත්තන ගැනීම වැඩ කරනවා. එහෙමත් ස්වභාවයක් තියෙනවා. නමුත් සාධාචකාරීතාවයෙන් යුක්තව කරනවා නම් ඒක දිගටම කරගෙන යන්න. දවසේ මුළු දවසම භාවනාවට යොදා ගන්න ඕනේ. උදාහරණයක් වශයෙන් ගත්තාම භාවනාවට ඉඳගෙන ඉන්නවා. බොහෝම ඕනකම ඉඳගෙන ඉන්නවා. පෑ තුනක් හතරක් විතර ඉඳගෙන ඉන්නවා. නැගිටලා යනකොට ඒ භාවනාවට ගෙන යන්නේ නැහැ. තමන් විතරයි යන්නේ. යනකොට භාවනාව ගෙන යන්න ඕනේ. අර ලබාගත් යම් කිසි සත්‍යයක් නැත්නම් ඒක අර පැදුරට දාලා පැදුරට දාලා ආනයකට දාලා යනවා නම් ඒකෙන් ප්‍රයෝජන ගන්න බෑ සාර්ථක වෙන්නේ නැහැ. හදතේ කරන්න ඕනේ කියන්නේ ඒක දැන් සමහර විටක භාවනා කරන හොඳට ඒකට නැගිටලා යනකොට මතක නැහැ. වෙන එකක් අහකට හිත හිත යන්නේ. ඒක නෙමෙයි. යනකොටත් ඒ ගැනම හිත හිත ගිහිල්ලා ආයේ නැවතීමක් නෑ මේක. ඒකයි ඒකට කියන්නේ අට්ඨිත කාලිකාව. හිතුවන්නේ නවත් හිතුවන්නේ නෑ. අදත් කරන, එදත් කරන, දිගටම කරන. අර ගිනි ගානා ගන්න උපමාව තියෙනවා. ඉස්සර තිබුණ ගිනි ගාන ගන්න කියන එක. අරණි කියලා පාලියෙන් කියන්නේ. අරණි සාහිත්‍යයෙන් කියනවා. දැන් උදවිය දාන්නේත් නැහැ. පිළිපෙච්ච දිනවනේ. නමුත් ඉස්සර උදවිය හොඳට දාන්නවා ගිනි ගන්න ගන්න. ගියන්නේ උදවිය දාන්නේ නැහැ සමහර විට පිටිසර උදවිය සමහර විට දාන්නේ නැහැ. නමුත් නාගරික උදවිය හොඳට දානවා. ඒක කරනකොට ඒ ගිනි ගන්න දාන්න දෙකක් තියෙනවා. ළඟ දෙකක් තියෙනවා. ඒ දී જાතිය වෙනම ලී જાතියක් වෙනවා. ඒ විඤ්ඤාණයෙන් හරිවසගෙන ඉවරලා ඒක දෙකින් දෙක උරනවා. නවත්තන්නේ නැහැ මේක උරනකොට. නවත් දෙතුන් සැරයක් උරලා නැවතනම් බින්දනා වෙනයි නිකායනි. හරියන්නේ. මේක ගිනි වැටෙනකම්ම ගන්න ඕනේ. ගිනි වැටෙනකම්ම ගන්න ඕනේ දෙක. සමහර විට නොදන්න උදේක ටික වේල ගාලා හතර පහතරයක් ගන්නකො බින්දරේ නෑ. තරවරණිකාය වෙන්නේ. එහෙනම් දන්න මිනිහමන මේ දෙක අල්ලා ගත්තා. ගාවන ගාවන ගාවන ගාවන යනවා වින්දිර වැඩනවා. ඉතින් අර ගිහින් පොළොන් ආදී දේවල් වලට එක දින් අරගෙන ඊට පස්සේ අවුලව ගන්නවා සුදු ස්ථාන වලට. මිනිගානා දණ්ඩේ උපමාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අට්ඨිත කානිසාව එතකොට සාදච්චකාරිතා සාකච්ඡකාරිතා සාදච්චකාරිතා අට්ඨිකාරිතා ඊටවන්නේ නැතුව කරගෙන යනවා අනෙක් එක සප්පායකාරිතාව කියන්නේ සප්පාය ඒක විශේෂයෙන් සලකාගත යුතුයි භාවනාව ගෙනියන පින්නතුන් විශේෂ අදහසක් පිටේ ගෙනියන්න ඕන. අනිත් සාමාන්‍යයන් එක්ක එකතු වෙන්න ගැටෙන්න යන නරකක්. විෂ එකතු වෙනවා නම් මොනොත් වෙන්නේ. යෝගාවචරය හැකිතා දුරට වෙන් වෙලා හටවතු කරන්න බලන්න ඕනේ. මොකද අසත්පාය දේවල් පිටින් ලැබෙනවා. මොකද ඔන්න භාවනා කරන කෙනෙක් ළඟට ගිහිල්ලා මේක කියනවා ඔය ඔය තරම් ඕවා භාවනා දිගට කරන්න ඕන නෑ ටිකක් කළහම ඇති තවත් එක්කෙනෙක් ඇවිල්ලා කියනවා මේ කායෝ කළාට හරියන්නේ නෑ ඔය කොහොම වෙනවද මහරේ ඉතින් ඔන්න ඔය විදිහේ දේවල් එනවා අසප්පාය දේවල් ඒක පරිසම් වෙන්න ඕනේ මේක නියම අදහස තියාගත්තාම කවුරු මොනවා කිව්වත් මේක මම මට පුළුවන් ඇති මම කරගෙන කරගෙන යනවා කියන එක අර විරුද්ධ අසත්‍යය කතාවල් වලින් වළකින්න සමහර විට ඒ විදිහේ කතා නිතර නිතර ඇහෙන්න ගියොත් හිත දුර්වල වෙනවා දුර්වල වෙනවා එනිසා ඒ විදිහේ කතාව අසත්‍යය කතාවල් වලින් පයින්නේ. අසප්පායෙන් ආහාර තියෙනවා. අසප්පායෙන් සේවන තියෙනවා. අසප්පායේ හිතවිලි තියෙනවා. ඒවෙන් පරිශාම වෙනවා. විශේෂයෙන් සමත භාවනාවටයි විදර්ශනා භාවනාවටයි දෙකටම අසප්පායයි නීවරණ නීවරණ කෙලෙස් ප්‍රධාන වශයෙන් නීවරණ අසප්පහයි. ඒ වයින් පරිසම් වෙන්න ඕනේ නීවරණ වලින්. අර භාවනා කරගෙන යන අවස්ථාවේදී නීවරණයකට යට වෙන්න පුළුවන්. නීවරණ පහක් තියෙනවා අවාරිත අමුල ආයකුත් තියෙනවා. සාමාන්‍ය විදියෙන් බැලුවාම නීවරණ පහයි පංච නීවරණනේ ඒ පංච නීවරණ වලින් එකක්වත් හොඳ නැහැ. එක නීවරණයක්වත් හොඳ නැහැ. ඒ නීවරණ තේරුම් අරගෙන තියෙන්න ඕන. නීවරණ තේරුම් අරගෙන තියෙන්න ඕන. මේ නීවරණේ කාමච්ඡන්ද නීවරණේ හොඳ නැහැ. ව්‍යාපාද නීවරණේ හොඳ නැහැ. තේන මෙද්ද නීවරණේ හොඳ නැහැ. උද්ධච්ච කුක්කුච්ච නීවරණේ හොඳ නැහැ. විචිකිච්ඡා නීවරණය හොඳ මෙන්න මේවට අහු වෙන්න යන්නේ නැතුව හිත තියාගන්න මහන්සි වෙන්න. විපස්සනාව සමත භාවනාව කියන මේ දෙකේදීම මුලින් හිතේ ඇති වෙනවා tempatකම සමාධිය කියලා එකට කියන්නේ ඒ සමාධිය ධර්ම දුර සකස් වුණාම මේ නීවරණ අයින් වෙනවා. මේ නීවරණ අයින් වෙනවා. නියම වශයෙන්ම ඉබේටම නෙමෙයි හොඳට තේරුම් අරගත්තාම නීවරණ අයින් වෙනවා. සමාධියක් සකස් වෙනකොට හොඳට සකස් වෙලා යනකොට සමාධිය මේ නීවරණ ඉතුරු වෙන අයින් වෙනවා. යටපත් වෙනවා කියලා කියන්නේ. ඒ නීවරණ සම්බන්ධව කල්පනා කළාම සමහර විට දැකීම නිසා නීවරණ අවිස්සෙන්න පුළුවන්. ඇහිීම නිසා නීවරණ අවිස්සෙන්න පුළුවන්. ආහාර පාන ආදී නිසා විසිනීම නිවරණය වෙන්න පුළුවන්. ඊළඟට හිතෙනුත් හිතවිලි නිසා නිවරණ වෙන්න පුළුවන්. මේ නිවරණාංගේ අවිස්සීම සමත භාවනාවට හොඳ නැහැ විපස්සනා භාවනාව. විපස්සනා භාවනාව කරන උදවිය වුණත් මුලින් සමත සමාධිය ඇති කරගන්න ඕන. සමත සමාධිය ඇති කරගත්තාම අර විපස්සනාම ගෙන යාම ලේසි පහසුයි. ඒ නිසා සමතේ ටිකක් හරි සකස් කර ගන්න ඕන. ඒ සකස් කර ගැනීමට තමයි අර සතර කමඨහන් නියම කරලා තියෙන්නේ. සතර කමඨහනක් නියම කරලා තියෙන්නේ ඒකට. චතුරාර්ය ආරක්ෂාව කියලා ඒකට කියන්නේ. ආරක්ෂා සතර මේ ආරක්ෂාව සතර කියන්නේ මේ ආයුධ හතරක්. ආයුධ හතරක් වශයෙන් මේක සාලකන්න. මොකටද? විරුද්ධකාරය අයින් කරන්න. විරුද්ධකාරයන් එනවා මේ විපස්සනාව කරන අවස්ථාවේදී. ඒ විපස්සනාව කරන අවස්ථාවේදී උපකාර වෙන කරුණු හතරක් තමයි චතුරාර්ය ආරක්ෂාව කියන්නේ. ඒවට විපස්සනා කරන අවස්ථාවේදී ආරක්ෂාව සාධාගන්නේ මේට දුර ආරක්ෂාවෙන් සතර කමඨාන. ඒ නිසා සතර කමඨාන වලින් හේතේ සමාධියේ මුලින් කවුරුත් ඇති කරගන්න. ප්‍රධාන වශයෙන් බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අසුභේ මරණය. අර මුලින් දෙක විශේෂයි. උදානුසතියයි මෛත්‍රිය අසුභ භාවනාවත් සමහර විටක බොහෝ දෙනාට උපකාර වෙනවා මරණ සතියත් ඒ වගේම අර දෙක විශේෂයෙන් විදාගන්න තියෙනවා ඒ දෙකෙන් සමාධිය ඇති වෙනවා සමාධිය ඇති වෙනවා අර සමාධියට බාධක භාවනාවට බාධකව තියෙන අසප්පාය දේවල්, විෂභාග දේවල් අයින් කර ගන්නට පුළුවන්. අසප්පාය දේවල් කියලාවට කියන්නේ. අසප්පාය දේවල් ආරක්ෂා කරගන්න, අයින් කර ගන්න ඕන. සප්පාය දේවල් ආරක්ෂා කරගන්න. අසප්පාය සප්පාය දෙක දැනගන්න ඕන. මේ භාවනාවට මෙන්න මේවා අසප්පායයි මේවා සප්පාය කියලා අසප්පාය සප්පාය දෙක දැනගන්න ඕනේ. දැනගෙන ඉවර වෙලා ඒ අසප්පාය ධර්මයන් දුරු කරන්න ඕන. සප්පාය ධර්මයන් ළඟා කරගන්න. සප්පාය කාර්යතාවයේ කිව්වේ ඒකයි. මෙන්න මේ කරුණු හතර හොඳට තේරුම් අරගෙන මේවායින් ප්‍රයෝජන ගන්න බලන්න ඕන. සක්කච්ඡකාරිතා සාදච්ඡකාරිතා අට්ඨේසකාරිතා සප්පායකාරිතා කර්ම හතර සමත භාවනාවකේ දෙන උදවියටත් ප්‍රයෝජනයි විපස්සනා භාවනාවකේ දෙන ආයතත් ප්‍රයෝජනයි මේ කෙටියෙන් මේවා කිව්වට මේ වාගේ ඇතුලේ දිනන අර්ථ රාජ්‍යයක් අභ්‍යන්තරේ අර්ථ රාජ්‍යයක් තියෙනවා ඒ හොඳට භාවනාව ගෙනියනකොට ඒව තමන්ටම තේරෙයි. තමන්ටම වැටහෙයි. මෙන්න මේවා මෙන්න මේ පිළිවෙලයි කියලා තමන්ටම තේරෙන්න පුළුවන්. ඒ නිසා මේ භාවනා කරන වෙන්නතුන් විශේෂයෙන්ම ඔය ටික හිතට අරගෙන කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. තමන්ගේ භාවනාව නියම අන්දමින් කරගෙන යාමට අදිෂ්ඨානයක් තියාගන්න ඕන. අදිෂ්ඨාන ශක්තියක් තියාගන්න ඕන. අදිෂ්ඨාන ශක්තියක් නැති උදගියට භාවනාව සඵල කරගන්න අමාරුයි. මේ தත්ත්වේ මම ආරක්ෂා කරගන්නවා. මම රැක ගන්නවා. මේ නීවරණයන්ගෙන් අයින් කරගෙන ඒක ධම්පස් කරගෙන සාකස් කරගැනීමේ වැඩ පිළිවෙල මම හොඳටම මේ මාර්ගයෙන් කරනවා කියලා අධිෂ්ඨාන ශක්තිය තදින් තියාගන්න. අධිෂ්ඨාන ශක්තියක් තරේ නැති උදවියට අමාරු මේ වැඩ. එනිසා තදයෙන් අධිෂ්ඨාන ශක්තිය තියාගන්න ඕන. මෙන්න මේ කරුණු හතරක් තව තවත් විතරයිද තේරුම් අරගෙන භාවනාවෙන් ලබාගත යුතු ප්‍රයෝජන සලකන්න ඕන. භාවනාවෙන් ලබාගත යුතු ප්‍රයෝජනය මම භාවනා කරන එක්කෙනෙක් කියලා හඳුන්වීමට නෙමෙයි. හඳුන්වීම නෙමෙයි ප්‍රයෝජනය. විශේෂයෙන් ප්‍රයෝජන මේ කෙලෙස් පිළිබඳ පැලවීම කෙලෙසුන්ගේ පැලවීම හිතෙන් නවත්වා ගැනීම දානාදාන ඒ කෙලෙස් පැලවීම නතර වෙනකොට දුක් වලින් නිදහස් වීමට පුළුවන්. දුක් වලින් නිදහස් වෙනකොට නියම සැපය තේරුම් ගන්න පුළුවන්. නියම සැපය තේරුම් ගත්තාම ඊළඟට උත්සාහ කරන්න, අධිෂ්ඨාන කරගන්න පුළුවන් වෙනවා. මෙන්න මේකයි පිළිවෙල. ඒ නිසා මේ පින්න තුන් අනු විශේෂයෙන් කල්පනාවට ගන්න ඕන. ලොකෝ අවවාදයක් කරන්න බලාපොරොත්තු වෙන මේ හැම දිනම භාවනාවට දැන් ඉදිරිපත් වෙලා ඉතින් කර්ම දාන උදවිය අර ටික විශේෂයෙන් හිතා ගන්න උනන කර්ම හතර හිතාගෙන භාවනාවක යෙදෙන පින්නතුන් තවත් රාහසක් තියෙනවා ඒ තමන් ලබාගත් තමන් භාවනා කරනවා කියලා අඟවන්න යන්න හොඳයි අනිත් එක භාවනාවකින් යම් කිසි ප්‍රතිඵලයක් ටිකක් හරි ලැබුණොත් මගේ හිත දැනුම් වුණ ඒක තැම්පත් හොඳට කඩන්න බැරි තරමට හොඳට තැම්පත් කියලා හිතා ගන්න පුළුවන් වුණොත් ඕක කියන්න හොඳ නෑ අමුතු. ගුරුවරයෙකුට කිව්වට කමක් නෑ. උපදේශ දෙන ගුරුවරයෙකුට කියන්න කමක් නෑ උපදේශ ගැනීමේ අදහස. එහෙම නැතුව තමන්ට ලැබිලා තියෙන යම් කිසි භාවනා தත්ත්වයක් අනුන්ට කියලා දෙන්න හොඳයි. අනුන්ට කියන්න හොඳ නැහැ. ප්‍රකාශ කරන්න යන්න හොඳයි. වචනයකින්වත් ක්‍රියාවකින්වත් පෙන්වීමෙන්වත් කරන්න හොඳ නැහැ. ඒක තදින් අධිඨාන ගන්න. පිරිහෙනවා. භාවනා පිරිහෙනවා. ඒක කියන්න කිව්වොත් භාවනා පිරිහෙනවා. මොකද ඒ පිරිහෙන්නේ කියන්නේ මානයක් ඉදිරිපත් කරනවා. මානෙ බලගත් අකුසලයක් මුකලේශයක්. මානෙ බලගත් කෙලේශයක්. මානෙ මානෙ ඔළුවට ආවොත් එයා පිරිහෙනවා. ඒ නිසා කියන්න නරකක්. ඒක හොඳට දැනගෙන ඇති මේ ඇත්තෝ නැවතත් මතක් කළේ ඒවන් භාවනාව ගැන තමන් ළමිච්ච භාවනා දියුණුව අනුන්ට කියන්න යන්න ඕනේ. උපදේශ දෙන ආචාර්යන් වහන්සේට කිව්වට කමන්න උපදේශ ගැනීමේ අදහස. නිකම් හේත් කියන්න හොඳ නැහැ. අඟවන්නේ යන්න හොඳ නැහැ. එතකොට මේ විදිහට වටිනා අදහසක් ඉදිරිපත් කරගෙන භාවනාව ගෙන යනවා නම් මේ අත්ංගේ භාවනාවේ ප්‍රතිපද එතන එතනම ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා අර කර්මයේ හතට තේරුම් අරගෙන ඒ අනුව භාවනාව දිගට පවත්වන්න බලාපොරොත්තු වෙන්න ලැබිච්ච දුර්ලභ බුද්ධ සාධනේ ලැබිච්ච මානුෂාන් භාවයෙන් පැවිද්දෙන් ප්‍රෝණිජාවෙන් අක්ෂර සම්පත්තියෙන් නියම ප්‍රයෝජන ගන්න ඕන අපි කියන අධිෂ්ඨානයේ ධ්‍යාවනේ මේ කරගෙන යන්නා වූ භාවනාවේ බලයෙන් තමන් බලාපොරොත්තු වන්නා වන්දනට සියලු සංසාරික දුකින් නිදහස් වීමේ දනම අමහා මහ නිවන ප්‍රත්‍යක්ෂ කර ගැනීමට පුළුවන් වේවා කියලා. Thank you. අතිපූජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ පින්නතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සැලකන්න.